සසර දුකින් මිදීමට උපකාර වන ගුණ ධර්මවල වටිනාකම තේරුම් ගැනීම පහසු නෑ ඒක නිසා ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේට අර කියාපු ජීවන රටාවටම අදාළ අංගෝපාංග උපකාර කරගෙන නිදර්ශන කරගෙන ඒ ගුණ ධර්මවල වටිනාකම තේරුම් කර දෙන්න සිද්ධ වුණා. ඒ විදිහේ අවස්ථාවක් පෙන්눔 කරන ගාථා කීපයකුත් කථාන්තරිකුත් තමයි අද අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ. බුදු පියාණන් වහන්සේ මගධ රටේ ඒකනාලක කියන බමුණු ගමේ වැඩ වාසය කළ අවස්ථාවක එක දවසක් කසී භාරද්වාජ කියන බ්‍රාහ්මණයා 500ක් නගුල් යොදාගෙන සීතාන තැනට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ වෙලාව වෙනකොට ඒ බමුණා වප්මඟුලට රැස්වුණු පිරිසට ආහාර බෙදමිනුයි සිටියේ. බුදු පියාණන් වහන්සේ කත්පසක පැත්තක හිටගෙන ඉන්නවා දැකලා බමුණා මෙන්න මේ විදිහ අභියෝගයක් කරනවා. මහණ මම සීසාමි වපුරමි සීසා වපුරා වළඳෙමි මානව ඔබත් සීසාන්න වපුරන්න. සීසා වපුරා වළඳන්න. එතකොට බුදු පියාණන් වහන්සේ ඒකට මේ විදිහට පිළිතුරක් දෙනවා. බමුණ මමත් සීසාමි වපුරමි. සීසා වපුරා වළඳමි. එතකොට බමුණ කියනවා අපිට පේන්නේ නෑ භවත් ගෞතමයන්ගේ විය ගහක් නඟුලක් කෙවිතක් ගිරිසරක් ආදී ඒ අර කෘෂිකර්මයට අදාළ ගොවිතැනට අදාළ උපකරණ කිසිවක් අපට පේන්නේ නැහැ. නමුත් පහත් ගෞතමයන් කියනවා සීසා වපුරා වළඳනවා කියලා. කොහොමද මේක තේරුම් ගන්න කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ වදාළ ගාථා කීපය තමයි අපි අර මුලින් සඳහන් කළේ. සද්ධා බීජං සද්ධාව බීජයක් තපෝ වුට්ටි අපි ඒක ගාථාව සම්පූර්ණයෙන් ගත්තොත් සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං සද්ධාව බිත්තර වියයි තපස වැසි දියයි ප්‍රඥාව මගේ විය ගහින් නගුලයි පවට ලැජ්ජාව නගුලිසයි හිරි ඊසාම් මනස යොතයි මනස රැහෙනයි මනස විය රැහෙනයි සතිය සිහිය හී වැලයි කෙවිතයි ඊළඟට තව දුරටත් ප්‍රකාශ කරනවා කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ ප්‍රමෝචනං කාය වාක් සංවරයත් ආහාරයේ උදරේ යතෝ කියන්නේ පමන දැන වැළඳීමක් කාය වාක් සංවරයත් පමණ දැන වැළඳීමත් කියන කාරණා තමයි මගේ රැක්ම ආරක්ෂාව. එහෙම නැත්නම් කෙතේ වැට. සත්‍ය තමයි සත්‍ය වචනේ සත්‍ය තමයි වල්නෙලීම. කෙතේ වල්නෙලීම. සත්‍යං කරෝමි නිද්දාන. සෝරච්ඡං මේ පමෝචනං කියන්නේ උපරිම හික්මුණු භාවය තමයි ගවයින් මුදා හැරීම. ඊළඟට තවදුරටත් ප්‍රකාශ කරනවා විරියං මේ දුර ධෝරයිහං යෝගක්ඛේමා දිවාහන වීරය තමයි ගවයින් යොදා කෙරෙනේ සීසෑම ගවයින් යොදා නගුල හැසිරවීම විරියං මේ දුර ධෝරයිහං යෝගක්ඛේමා දිවාහන ඒක යෝගක්ඛේම නම් වූ නිවන දක්වාම යනවා යෝගක්ඛේම කියන්නේ නිවනට නමක් නිවන් කරාම යනවා ඒ සීසෑ ඒ නගුල යනවා. ගවයින් විසින් ඇදගෙන යන ලබනවා. ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්්වාන සෝචරේ. නොනැවතීම ඒ නගුල ගමන් කරනවා. යම් තැනක ශෝකය නැද්ද? ඒ කියන්නේ නිස්සෝකී වූ නිර්වාණ තත්වය දක්වාම ඒ නගුල නොනැවතී යනවා. අර බමුණගේ කෙතේ කෙළවරට ගිහිල්ලා ආපහු එරලා එන නගුල වගේ නෙවෙයි කියන එකයි මෙතන කියන්නේ. ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්්වාන සෝචරේ. ඒව මේසා කසී කට්ටා මෙන්න මේ විදියට කරන මගේ මේ සීසෑම සාහෝති අමතප්ඵලා ඒක අමෘත ඵලය අමෘතය කියන නිර්වාණ අස්වැන්න ලබා දෙනවා සාහෝති අමතප්ඵලා ඒතං කසින් කසිත්වාන මේ කියන කෘෂි කර්මය කරලා සබ්බ දුක්ඛා පමුච්චති කෙනෙකුට පුළුවන් මුළු මහත් සංසාර දුකින්ම මිදෙන්න. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අන්නර අපි මුලින් සඳහන් කළ ආකාරයට බමුණාගේ සීසෑ මහා සම්බන්ධ උපකරණම ප්‍රයෝජනයට අරගෙන ශාසනික සසුන් කීතේ අර බමුණා ලෝක සම්මත කීතේ කරන සීසාම ගැනයි කතා කළේ ඒ මම උපකාර කරගෙන බුදු පියාණන් වහන්සේ මේ සසුන් කෙතේ කෙරෙන ಗುಣ ධර්ම වගාව ಗುಣ වගාව විස්තර කර වදාලා ඒකේ අස්වැන්නක් මොකක්ද කියලා තේරුම් කරලා දුන්නා. මේ බමුණා කළ අභියෝගය තුලින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ඇති කළ සංඝ සමාජය එහෙම නැත්නම් මේ සංඝ සම්ප්‍රදාය පිළිබඳව බමුණු සමාජයෙන් නැගුණු විවේචනය බමුණන්ට මේකේ අමුත්තක් වෙමුණා බුදු පියාණන් වහන්සේ ඇති කළ මේ සංඝ පරපුරේ මොකද බමුණු සමාජයේ පූජක සමාජයක් දෙවියන්ට යාග හෝම බලි බිලි කරලා ඒ වාට ලැබෙන පුද පඬුරු වලින් ජීවත් වෙන අතරේ ජීවිකා වෘත්තිය වශයෙන් ওই ගොවිතැන් ආදී දේවල් හිටන් කරනවා. ඒකයි මේ කසී භාරද්වාජ කියලා කියන්නේ භාරද්වාජ කියන්නේ බමුණු නම. පූජක කුලයට අයිති නම. කසී කියලා කියන්නේ කෘෂි කර්මයේ දෙන ගොවි බමුණි. ඉතින් ඒ විදිහේ ජීවන රටාවකට පුරුදු වෙලා ඉන්න බමුණට බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා හිස් පාත්‍රයක් තරම් ඇවිල්ලා මෙහෙම හිටගෙන ඉන්නකොට පෙනුනේ මේක මේ නිකන් ඉඳන් කෑමක් වගේ දෙයක්. මොකද්ද මේකේ තේරුම? රක්ෂාවක් කරලා එපා ආහාරයක් බලාපොරොත්තු වෙන්න කියන අදහසෙන් ඇතුවයි ඒ තර්කය නැගුවේ. එහෙම නැත්නම් අභියෝගය කළේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඇති කළ සංඝ සමාජයේ පූජ්‍ය පූජ්‍යත්වයට මුල් තැන දුන්න සමාජයක්. ಗುಣ වගාව තුලයි ඒක තියෙන්නේ. ಗುಣ ධර්ම තුලිනුයි පූජ්‍ය සමාජයේ වැදගත්කම වටිනාකම තියෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ මතු කරලා දුන්නේ. අර බමුණගේ උපකරණ ආශ්‍රයෙන්. ඉතින් මේ එක එකක් ගැන අපි ටිකක් කල්පනාව යොදනවා නම් මේ ಗುಣධර්ම පිළිබඳව ඇයි බුදු පියාණන් වහන්සේ සද්ධාව බීජය හැටියට මෙතන දැක්ුවේ? අපි කවුරුත් දන්න කාරණයක් මේ ශාසනික ಗುಣධර්ම වගාවට ශාසන ප්‍රතිපත්තියේ යෙදීමට මූලිකම අවශ්‍ය දේ තමයි ශ්‍රද්ධාව. ගොවියා ගොවිතැනක් පටන් ගන්නේ bitter වී තියනවා නම් තමයි. bitter වී නැත්නම් ගොවිතැනක් ආරම්භ කරන්නෙත් නැහැ. ඒ වගේම පැලවෙන ශක්තිය තියෙන එකටයි මේ bitter වී කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැතුව කරන ශාසනික ප්‍රතිපත්ති යෙදෙන ශාසනික ප්‍රතිපත්තියේ උපමාවට කියනවා නම් බොල් වී වගාවක්. ශ්‍රද්ධාව නැති තැන තියෙන්නේ බොල් වී වගාවක්. ඉන් ශ්‍රද්ධාවේ වටිනාකම අපිට හිතා ගන්න පුළුවන් මේ මෙතන ශ්‍රද්ධාව බීජයක් කියලා දැක්වීමෙන් එතනින් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒක හදවත හා සම්බන්ධ දෙයක් හදවත තැබීම වගේ තුනුරුවන් කෙරෙහි එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාතුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා වහන්සේ කෙරෙහි කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාව මුල් කරගෙනයි ශාසනික ගුණධර්ම පුරන්න වීරය ඒ ශක්තිය ඇති වෙන්නේ. ඉතින් මේක තව දුරටත් ඔය තේරුම් කරලා දෙනවා. දැන් වී ඇටයක් ඒ පැල කරාම ඒක මුල් ඇදෙනවා. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව තුලින් ශීල මුල් ශීල මුල් වලින් ශක්තිමත් වෙනවා. ඊළඟට ඒකේ අංකුරය ඇදීම වගේ තමයි උඩින් කොළ ඇති මදු වෙන වගේ තමයි සමතු විපස්සනා ඒවා දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බීජය පෙළවෙන්න උපකාර වෙන්නේ වැස්සයි. ඒකයි මේ බුදු පියාණන් වහන්සේ තපස වැස්සට උපමා කළේ. තපස කියන එක කෙටියෙන් සලකා ගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය හැටියට. ඒ දුතාංග ශීලාදී ගුණධර්ම හැම එකක්ම මේකට අදාළයි. කෙටියෙන් සලකා ගත්තොත් ඉන්ද්‍රිය සංවරය තපස් හැටියට. ඒකට තපස කියන ඒ ශීලාදී ගුණධර්ම රැකීම තුලින් තමයි අර බීජය ශ්‍රද්ධා බීජය වැඩෙන්නේ. තපෝ බුද්ධි. ඊළඟට ප්‍රඥාවත් ප්‍රඥාමේ යුග නංගලන් කිව්වේ වියගහත් නඟුලක්. ප්‍රඥාව තමයි වියගහයි නඟුලයි. පියගහ පෙරටු වෙනවා. ප්‍රඥාව පෙරටු වෙනවා මේ ප්‍රතිපදාවේ. මේ පින්නතුන් දන්නා සම්මාදිට්ඨිය මුලින් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවා. සම්මාදිට්ඨි පුබ්බංගමා කියලා කියනවා. සම්මාදිට්ඨි පුරේජවං කියලා ඔය ආදි වශයෙන් තේරුම් කරනවා. මේක ඉස්සර වෙනවා. පෙරටු වෙනවා. ඉදිරියෙන් දුවනවා. එතකොට ප්‍රඥාව මුල් වෙනවා. ඒ වගේම මුල් වෙනවා වගේම අනිත් පැත්තට බලනකොට යඟුරට යන්නේ ප්‍රඥාවයි. නඟුලෙන් කෙරෙන වැඩේ පොළව හැරීම ඒකයි ඒ දෙකටම ප්‍රඥාව උපමා කළේ. විය ගහයි නඟුලයි. ඒ වගේම දැන් මේ නඟුලෙන් තමයි වල් මුල් ඒ මුල් ආදී ඉගිලෙන්නේ. කෙලස් මුල් උගලවන්නේ ප්‍රඥාවෙන්. ওই විදිහට අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දීපු මේ උපමාවේ වටිනාකම පඤ්ඤාමේ යුග නංගලං. හිරි ඊසා නඟුලිස නඟුලට පෙරටුව ඉඳගෙන ඒ වියඝා හරියට හසුරවන්න උපකාර වෙන එතන හිරි කියලා කියන්නේ පවට ලැජ්ජාව. පවට ලැජ්ජාවත් බයත් මේ පින තුන අහලා ඇති ලැජ්ජාවත් බයත් කියන එක ලෝකපාලක ධර්ම හැටියට හඳුන්වනවා. ශාසනික ගුණ ධර්මවලත් ආරක්ෂාවට සිටින්නේ පවට බයත් ලැජ්ජාව. මෙතන ලැජ්ජාව ගැන විතරක් කිව්වත් අනිත් එකත් හිතා ගන්න පුළුවන්. හැකිලෙන හිතේ හැකිලෙන ස්වභාවය. හිරි ඊසා. මනෝ යොත්තං සිත තමයි රැහැන. සිතෙන් මේ ඔක්කොම සම්බන්ධ වෙලා යන්නේ. විය ගහයි නඟුලයි විය ගහයි ගවයිනුයි නඟුලයි ඔක්කොම සම්බන්ධ වෙඩෙන්නේ රැහැනේ. මනෝයොත්තං සති මේ පාල පාචන සිහිය කියන ගුණ ධර්මය සතිය ඒක දක්වනවා හීවැල නගුලට ආරක්ෂාවට සිටමින් පෙරටු වෙලා ඒ කටයුත්ත කරන්නේ හීවැලයි ඊළඟට ඒ එතන සතියේ කෘත්‍ය දෙකක්ම එතන උපමා දෙකකින් පෙන්වුම් කරනවා. හීවැලයි කෙවිතයි. සතිය කියලා කියන්නේ හීවැලයි කෙවිතයි. මොකද සතිය තේරුම් කරනවා ධර්මයේ ඇතැම් තැනක සති ආරක්ෂ සාරති කියලා. ආරක්ෂක කියලා කියන්නේ ආරක්ෂාව ගැන දෙනවා. ඒ වගේම සාරථී කියන්නේ රියදුරා. රක්මගෙන දෙනවා වගේම හසුරුවනවා, නිසිමග හසුරුවනවා. මේ දෙකම කරනවා සිහියෙන්, සතියෙන්. සති කියන ධර්මය. ඒකයි මෙතන අර හීවැලට වගේම හීවැලයි කෙවිතයි. කෙවිතෙන් කෙවිතට බයයි තමයි ගවයින් හරි මාර්ගයේ යන්නේ. ඔන්න එතකොට ඒ උපමාවත් හරි. සති මේ පාල පාතන. ඊළඟට කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ කාය වාක් සංවරය, කය පිළිබඳ තුන් ආකාර සංවරය, ප්‍රාණඝාත, අදින්නාදාන, කාම මිත්‍යාචාර ආදීන් වැළකීම, ඒවායින් වැළකීම, ඊළඟට වචී ගුත්තෝ කියන්නේ වචනයෙන් සංවර වීම. බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන, දෙදීන් නිෂ්ඵල වචන, දෙදීන් මාදී වචනයෙන් කෙරෙන හික්මීම. ඊළඟට ආහාරයේ උදරයේ යතෝ කිව්වේ පමන දැන වැළඳීම. මෙන්න මේ කාරණා ටික බුදු පියාණන් වහන්සේ උපමා කරනවා වැටෙට, හිතේ වැටෙට. කෙතෙට වැටක් නැත්නම් වල් හරක් වැදිලා කාලා දානවා. ඒ වගේ මේ ಗುಣධර්ම වගාවට උපකාර වෙන දේවල් තමයි ඔය ඔය කියාපු ශීලාදී ಗುಣධර්ම. කාය වාක් සංවරයත් ආහාරය පිළිබඳ පමණ දැන වැළඳීමක්. ආහාරය උදරේ යතෝ. ඊළඟට සත්‍යං කරෝ මිනිද්දාන. වල් පෙරෑටි නෙලීම කෙරෙන්නේ සත්‍යයෙන්ුයි. වල් පෙරෑටි වැඩුණ හැටිය හොඳ ආශ්‍රයණක් ලැබෙන්නේ නැහැ. අසත්‍ය නැමැති වල් පෙරෑටි වෙන්නවා. සත්‍යය තුලින් අසත්‍ය ඉවත් කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටි, වැරදි අදහස්, වැරදි මත, දුර්මත ඒවා සත්‍ය පෙරටු කරගෙන සත්‍ය උපකාර කරගෙන ඒවා උගුල්වල දාන්න ඕන. මුලිනුපුටා දාන්න ඕන කල්තබා. එහෙම නැත්නම් අන්තිමට අස්වැන්න වෙනුවට ලැබෙන්නේ බොල් වී ගොඩක්. අර පරණ කියමනක් තියෙනවා. බොලට හැරුණු කල වීයට ඇත්තේ ස්වල්පයකි කියලා. වැඩි හරිය අසත්‍ය හිස් දේවල් බොරු දේවල් ප්‍රලාප ටිකක් අන්තිමට ඉතුරු වෙන්නේ. නියම හරා ඇති දේවල් නැහැ. නියම අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා වල් පෙරැටි නෙලීමට සත්‍ය උපකාර කරගන්න. සත්‍යං කරෝමි නිද්දාන. සෝරච්ඡං මේ පමෝචනං. එතන සෝරච්ඡ සුරත භාවය එතන හඳුන්වන්නේ උපරිම හික්මුණු භාවය. අරහත්යෙන් දක්වාම අරහත්යේ සම්පූර්ණ වෙන උපරිම හික්මන භාවය තමයි එතෙන්දි තමයි ගවයින් මුදා හරින්නේ. අවසානයේ වශයෙන් මේ වියකරින් මුදන්නේ මිදෙන්නේ ඒ සම්පූර්ණ හික්මනු භාවය ඇති වුනහමයි. වීරයන් මේ දුර දෝරා යන් කිව්වේ ඊළඟට වීරය උපමා කරනවා අර ලියකර එකට අදින සමව අදින ගවයින්ට නගුල අදින ගවයින්ට ගවයින් දෙදෙනා වියගහේ ඒ සමව බෙදා ගන්න ඕන බර ඒ වගේ වීරියෙත් තියෙනවා වීරිය සම්පූර්ණ වෙන්නේ වීරිය හරියට සඵල වෙන්නේ වීර සමතාව කියන එක ආවහම වීර සමතාව කියලා කියන්නේ පමණට වැඩි වීරියක් නෙවෙයි අඩු වීරියක් නෙවෙයි පමණට වැඩි වුණොත් වීරය එතන තියෙන්නේ නොසන්සුන් බව. අඩු වුණොත් වීරය එතන තියෙන්නේ කුසීත බව. ওই දෙකට අතර වීර සමතාව කියන தත්වයෙන් තමයි වැඩේ කරන්න ඕනේ. ඒක පෙන්눔 කරන්නයි මෙතන බුදු පියාණන් වහන්සේ දැක්ුවේ වීරයන් මේ දුර දෝරයන්. නගුල අදින ගවයින් දෙදෙනා එකවන් වදින්නා වගේ එකක් තමයි මෙන්න මේ වීරය කියන්නේ. කොට නගුල ඇදීම කෙරෙන්නේ වීරයෙන්. ඒකත් සමතාවයෙන් සමතාවකින් යුතු වීරයකින්. ඊළඟට ඒක ගැන තව දුරටත් කියනවා විරියන් මේ දුර දෝරයිහං යෝගක්ඛේමාදි වාහන යෝගක්ඛේම කියලා කියන්නේ නිවනට නමක් ඇත්ත වශයෙන් යෝග කියලා වචනයෙන් යුග කියන වචනයෙන් මයුග කියලා වියකර මේ ශාසනයේ වැඩිට බැහිම හරියට වියගහට කර දුන්නා වගේ ඒ වගේ ලොකු වැඩක් දැන් කාර්යභාරය දුරය ආදී හැම වචනයක්ම තුල තියෙන්නේ අන්න අර ගවයින් දෙන්න කරන වැඩ අතීතයේ මේ වචන හුඟක් නිරුක්ති වශයෙන් ඇවිල්ලා තියෙන්නේ මේ ගවපාලන ආශ්‍රයෙන් දුර දෝරාය යුග යෝග ඔය ඔක්කොගෙම යට තියෙන්නේ අන්න අර වියගහ වියකරාදින ඒකට යට වුණු ගවයින් දෙදෙනාගේ කතන්තරේ. ඉතින් විරියන් මේ දුර දෝරායන් යෝගක්ඛේම ආදිවාන යෝග කියලා කියන්නේ ඒ වියකරින් ඇත්ත වශයෙන්ම මිදීම හැටියට දක්වන්නේ මේ සංසාර දුකින් මිදීමයි. ඒක නිවනට නමක්. යෝගක්ඛේම ආදිවාහනංගේ දක්වාම යනවා. ගච්ඡති අනිවත්තන්තං. ඒක නොනවත්වා යනවා අන්නර කලින් සඳහන් කළ ආකාරයට බමුණගේ කෙතේ නගුල නම් කෙතේ කෙලවරට ගිහිල්ලා ආපහු ඇරිලා එනවා. මේක එහෙම නෙවෙයි. නොනැවතීම යනවා නගුල. ගච්ඡති අනිවත්තන්තං. කොතැන දක්වාද? යත්ථ ගන්්වාන සූචිරේ යම් තැනකට ගිහිල්ලා ශෝක නොකෙරේද? ඒ කියන්නේ නිවන, නිර්වාණ, අමෘත తත්වය. අන්න එතෙන් දක්වාම මේ නගුල යනවා. කොහොම දේශනා කරලා ඊළඟ බුදු පියාණන් වහන්සේ අවසානයේ ප්‍රකාශ කරනවා ඒව මේසා කසී කට්ටා සාහෝති අමතප්පලා මෙන්න මේ කියාපු කෘෂි කර්මය කරාම ඒකේ අමෘත ඵලය. ඒකෙන් නිර්වාණ අමෘත ඵලයක් ලැබෙන සාමාන්‍ය අස්වන්නක් නෙවෙයි. සකසීකට සාහෝති යමතප්ඵල. ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. මේ විදිහේ කෘෂිකර්මයක් කළාමයි මුළු මහත් දුකෙන්ම මිදෙන්නේ සංසාර දුකෙන්ම මිදෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහ අර්ථවත් ගාථා පෙළක් ප්‍රකාශ කළාම අර බමුණාට ශ්‍රද්ධාවක් ඇති වෙලා වහාම ගිහිල්ලා මහා රන්තලියක කිරිබත් පුරෝගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට පිළිගන්වනවා. භවත් ගෞතමයන් වහන්සේ මේ කිරිබත වළඳාවා. මොකද භවත් ගෞතමයනොත් ගොවියෙක් අමෘත ඵලය දෙන ගොවිතැනක් කරන ගොවියෙක් කියලා ඒ විදිහට පිළිගන්වනවා. බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා තවත් ගාථාවකින් මේ මේ කිරිබත මට වැළඳීම සුදුසු නෑ මොකද මම මේ ගී ගැයුමෙන් ලබාගත්තු දෙයක් මේක ගී ගැවීම කියලා කිව්වේ අර ගාථා වලින් තමන් වහන්සේගේ ගුණ සමූහය ගාථා වලින් ප්‍රකාශ කරලා ඒකට ලැබෙන තෑග්ගක් හැටියට පූජාවක් හැටියට මේ පිළිබත වෙනදීම මට සුදුසු නෑ. ඒක මගේ ආජීවයට ආජීව පාරිශුද්ධිය කියලා කියන ජීවිකාවේ පිරිසුදු බව රකින්න බුදුවරුන්ට ඒක සුදුසු නෑ කැප නෑ කියලා ප්‍රතික්ෂේප කළා. නමුත් මේ වෙන්බු යම්කිසි ආහාරයකින් ඒ ආශ්‍රවයන් ඡේකද මහා ඍෂි තත්වයටපත් වුණු ඒ බුදු කෙනෙකුට යම් දානයක් දෙතොත් ඒක මහත්ඵල ඒක පින්කෙතක් පින්කෙතක වැපිරීමක් වගේ මහත්ඵල මහානිසන්ත දෙනවා කියන කාරණයක් ප්‍රකාශ කළා. එතකොට බුදු පියාණන් වහන්සේ කිරිබත ප්‍රතික්ෂේප කරාම මේ බමුණ අහනවා එහෙනම් මම මේක කාටද දෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බමුණ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකෙහි මේ කිරිබත වළඳලා දිරවා ගන්න පුළුවන් කෙනෙක් මට පේන්නේ නැහැ. ඒක නිසා මේ කිරිබත නිල් තන නැති බිමක හරි ප්‍රාණීන් නැති සතුන් නැති ජලයක හරි දාන්න කියලා. එහෙම කිව්වාම අර බමුණා කසීබාරද්වාජ බ්‍රාහ්මණා වුණා. අර කිරිබත ගෙනහිල්ලා සතුන් නැති වතුරක දැම්මා. දැම්ම හැටියේ චිච්චිටි චිටිචිටි කියලා සද්ද නංගමින් අර කිරිබතේ දුම් දාන්න පටන් ගත්තා. මේක දැකලා බමුණාට සංවේගයක් ලොමු දෙහ ගැනීමක් ඇති වෙලා මේක මහා ප්‍රාතිහාර්යයක් කියලා. ඒ තුලින්ම ඊළඟට බුදු පියාණන් වහන්සේගේ ලොකු ශ්‍රද්ධාවකුත් ඇති කරගෙන ඊළඟට අර Tamanගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරන එක්තරා පාඨයකින් ඊටාම කදිමයි භවත් ගෞතමයන් වහන්සේ ඊටාම කදිමයි කියලා ඊළඟට උපමා කීපයකින් තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරනවා උතුම් ගුවන් සරණ යාම ප්‍රකාශ කරනවා යම්සේ යටිකුරු වල තිබුණු දෙයක් උඩුකුර කර දක්වන්නේද වැසුණු දෙයක් විවෘත කරන්නේද මං උලා වූහුට මාර්ගය කියන්නේද ඇසැත්තෝ රූප දකිත්වා යඳුරෙහි තෙල් පහනක් දල්වන්නේද අන්න ඒ විදිහට භවත් ගෞතමයන් වහන්සේ විසින් නානාවිද නානා උපමා වලින් නොයෙකුත් ආකාරයෙන් මට ධර්මය දේශනා කළා මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සංඝයාගේ සරණ යනවා මට පැවිදි උපසම්පදාව ලබා දෙන්න කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ ඊළඟට එතන කතාවේ සඳහන් වෙන ආකාරයට අවසානයේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පැවිදි උපසම්පදා ලබාගෙන නොබෝ කලකින් රහත් වුණා කියලා කියවෙනවා. එතකොට අර ගොවි උපකරණ ඒ ගොවි තැන අතෑරලා බුදු පියාණන් වහන්සේ වදාළ ගොවි තැනට බැස්ස බවයි ඒ කතාවෙන් කියවෙන්නේ. මේ ආශ්‍රයෙන් අපිට ඉතින් හුඟක් කාරණා හිතා ගන්න පුළුවන් අර ශාසනික වටිනාකම් පිළිබඳව දැන් ලෝක සම්මත ලෝකයාගේ සාමාන්‍ය අදහස මොකක්ද ආර්ථිකය ගොඩනැංවීම ආර්ථිකය පිළිබඳව වගාවයි මේකුත් විදිහේ වගා ව්‍යාපාර ලෝකයේ තිබෙනවා නමුත් අපි කල්පනා කරගන්න ඕන මේ ಗುಣ වගාව නැති තැන කොයිතරම් ඒ වගාවලින් සරුසාර වුණත් ඒවා පරිහානියට යන්න පුළුවන් විනාශ වෙලා යන්න පුළුවන් මිනිසෙන් තුල ಗುಣධර්ම නැති වෙනකොට දැන් ශාසනය ගැන හිතලා බලනවා නම් ඇත්ත වශයෙන්ම අර පූජක සමාජයට වඩා එහෙම් පිටින්ම වෙනස් මූල ධර්ම මතයි මේ සංඝ සමාජය ගොඩනැගිලා තිබෙන්නේ. පූජක නෙවෙයි මේක පූජ්‍ය. ඒ බව ඊටාත්ම පැහැදිලි වෙන කාරණයක් තමයි මේ පින්නතුන් නිරන්තරයෙන්ම ඔය කියන සංඝ ගුණ තුල තිබෙන්නේ. දැන් සංඝ ගුණ ගැන කල්පනා කරලා බලනකොට කවුරුත් දන්නවනේ සුපටිපන්න උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියලා ওই විදිහේ වචන කීපයක් කියවෙනවා. එතන ප්‍රතිපදාව ගැනයි කතාව. දෙවියන්ට කරන යාග හෝම පුද පඬුරු බැඳිලි නෙවෙයි එතන කියවෙන්නේ. ප්‍රතිපදාව ගැන, ප්‍රතිපත්තිය ගැනයි. මේ සංඝයා වහන්සේලා සුපටිපන්න කියන්නේ මනසේ ප්‍රතිපදාවට බැස්ස අය. උජුපටිපන්න ඍජුවම කෙලින්ම මේ ප්‍රතිපදාවට බැස්ස අය. ආයිවක් ඇද පුද නැතිව ඥායපටිපන්න ඥායපටිපන්න ඒක ඥායානුකූලව හරියට ක්‍රමානුකූලව. ඒ ප්‍රතිපදාවට බැස්ස. සාමීචිපටිපන්න ඊටාම හොඳින් සාදු සාදු කාලේ කියලා කියන්න පුළුවන් තත්වයට. ඊටාම හොඳින් ප්‍රතිපදාවට බැස්ස. මේ හැමතැනම අවධාරණය කරන්න ප්‍රතිපදාව ගැන. ඊළඟට ඒ නිසාම තමයි ඊළඟට කියවෙන්නේ ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණේය ආහුති කියලා අතීතයේ වචන යොදන්නේ දුරින් ගෙනෙන ගෙන එන ඒ පඬුරු ආදී කුද්ද පඬුරු ආදී. පාහුති කියලා කියන්නේ අමුත්තන්ට දෙන ආහාර ආදී සංග්‍රහ. එතකොට ඈතින් ගෙනෙන කුද පඬුරු ලබන්නත් සුදුසුයි. කුද පූජා ලබන්නත් සුදුසුයි. අමුත්තන්ට දෙන්න වගේ හදිසිය ආවොත් ඒ තියෙන දේවල් දෙන්න පවා සුදුසුයි අර ගුරු සම්පත්තිය නිසා. දක්ෂිණෙය්‍ය එතනත් පැරණි අර බරාක්මන වචනයක් දක්ෂිනා කියලා කියන්නේ බමුණන්ගේ යාග හෝම වලට ලැබෙන පඳුර දක්ෂිනාව කියලා කියන්නේ. නමුත් ඒ වචනේ මෙතන ඇදලා තියෙන්නේ අන්න අර කියාපු ಗುಣ සම්පත්තිය නිසා. දක්ෂිනෙය. ඒ විදිය පුදබඳුරු පවා අර ಗುಣ සම්පත්තිය නිසා දෙන්න වටිනවා. වෙන බලි බිලි පුද පූජා කරලා සෙත් කවි වස් කවි කියන නිසා නෙවෙයි. අර කියාපු ಗುಣ සම්පත්තිය නිසා. ඉතින් ඒ විදිහට දක්ෂිනෙය ඊළඟට අංජලි කරණීය ඇඳිලි බැඳ දොහොත් මුදුන් බැඳ වඳින්න සුදුසුයි. ඒත් අර කියාපු දේවල් නිසා නෙවෙයි ಗುಣ සම්පත්තිය නිසාමයි. ಗುಣ සම්පත්තිය නිසායි වඳින්න සුදුසු වෙන්නේ. ඔන්න ඒක තුලින් ඒ අපි මේ සංගුණ පාටිය තුලම තිබෙනවා අර බමුණට පිළිතුර. එහෙම නැත්නම් ඒ බමුණු සමාජයෙන් සාමාන්‍ය ලෝකයාගෙන් මේ සංඝයා වහන්සේලා නිකමුන් හැටියට හැඳින්වීමේ ඒකේ අඩුපාඩුව මෙයින් පේනවා. ඒකේ ඒ කියමනේ වැරද්ද. බුදු පියාණන් වහන්සේ පිටුවා වදාළ ඒ සංඝ සමාජයේ පරමාර්ථය මොකද්ද? අවසානයේට කියවෙන්නේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. උත්තරීතර වූ පින්කෙතක් ලෝකයා සඳහා සකස් කර දීමයි. බමුණා අර කෙත සකස් කරන්නේ తాවකාලිකව ඒ කුසගින්න සංසිඳවා ගැනීමට උපකාර වන අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ නිර්වාණාමෘතය නිර්වාණාමෘතය කියලා කියන ඒ අමෘතඵල දෙන ලෝකයේ තියෙන ඊ타ත්ම රසවත් අත්දැකීම එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂය හැටියට සැලකෙන නිර්වාණ සුඛය ඒක ගෙන දෙන தത്വයට සිත චිත්තසංතානියපත් කර ගැනීමයි. ඇත්ත වශයෙන් අපි මේ සසුන් කෙත කියලා කිව්වට මේක අහවල් තැන තියනවා කියන එක ගන්න බෑ මේක. සසුන් කෙත කියන්නේ චිත්තසංතානියමයි. කොටිම ගත්තොත් චිත්තසංතානිය පිළිබඳයි කතාව. මේ ප්‍රඥාව සතිය ලැජ්ජාව ආදී මේ ගුණ ධර්මයේ ඔක්කොම ධර්ම මේව කාරණා තියෙන සිත තුලයි චිත්තසංතානය. එතකොට නියම විදිහටම බුදු පියාණන් වහන්සේ දැක් වූ සසුන් කෙත. ඒකම තමයි මේ පින්නතුන් කොතිබුත් අහලා තියෙන ඔය සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං ආදී වල කියවෙන්නේ. හැම බුදුවරුන්ගේම ශාසනය කියලා ගත්තේ අන්න අර හැම පවින් වැළපුම කුසල් වෙතට ලංවීම ඊළඟට සිත පිරිසුදු කිරීම. චිත්තසංතානයේ මේ ඒකයි කෙත. ඒ කෙතේ ඒ කෙත අවසාන වයේ අන්න අර කියාපු අමෘත ඵලය නැත්නම් නිර්වාණාමෘතය ගෙන දෙන தത്വයටපත් කරගත්තොත් ඒ කෙත පූජනීය දෙයක් වෙනවා පූජනීය වස්තුවක් වෙන ලෝකයාට ඒ චිත්ත સંතානෙ ඒ චිත්ත સંතානය කරගත්තු ශරීරය ඒකයි අනුත්තරම් පුණ්‍යක් හෙත්තන් ලෝකස කියන්නේ උත්තරීතර පින් කෙතක් ලෝකයාට සකස් කර දීම සඳහා ඔන්න එතකොට අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ බමුණු සමාජයේ පූජක සමාජයේ මේ පූජ්‍ය සමාජයේත් අතර වෙනස. මේක මේ කාලේ අපි මතක් කරගත යුතු දෙයක්, මතක් කර දිය යුතු දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි දැන් අපි අර ලෞකික වගාවල් ගැන කතා කළා. ඒක තුල දැන් මේ බමුණට පවා වැටහුණා මේ 500ක් නගුල් යොදාගෙන කරන මේ සීසෑමට වැඩිය වටින දෙයක් මේ භවත් ගෞතමයන් වහන්සේ මට හඳුන්වලා දුන්නේ. ඒක තේරුම් අරගෙන තමයි අර විදියට ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේගෙන් පැවිද්ද උපසම්පදා පවා ඉල්ලුවේ. ඒ ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේට අවනත භාවය දක්වමින් ප්‍රකාශ කළ උපමා කීපිය පවා ඒකත් අපට තේරුම් ගන්න පුළුවන් ඒකේ ගැඹුරක් තියෙනවක් බව. ඇත්ත වශයෙන් බොහොම සූත්‍ර දේශනාවල බුදු පියාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාට පස්සේ ඒක අහපු ශ්‍රාවකයා තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කිරීම දක්වනකොට නිතරම වගේ නිරන්තරයෙන් යෙදෙන පාටියක් තමයි ඔය මෙතනත් යෙදලා තියෙන්නේ. ඊතා කදිමයි එහෙම නැත්නම් ඊතා මැනවි. ඊතා මැනවි භාවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි. ඔන්න ඊළඟට කියන උපමා ටිකක්. අපි දැන් ඒක ගැනත් හිත යොදලා බලමු. මේක මේ නිරන්තරයෙන් මේ පාටිය යොදන්නේ බුදු පියාණන් වහන්සේගේ දේශනා ශෛලිය කොයිතරම්ද කියතොත් උන්වහන්සේගේ දේශනාව තුළින් කෙනෙකුගේ ඇති වෙන චිත්ත විප්ලවයයි ඔය වචන තුලින් දක්වලා තියෙන උපමා තුලින් දක්වලා තිබෙනවා. සම්පූර්ණ චිත්ත විප්ලවයක් උන්වහන්සේගේ දේශනාවල් තුලින් ඒ පුද්ගලයාගේ අවබෝධ ශක්තිය අනුව වෙනවා. ඇත්ත වශයෙන් සමහර සූත්‍ර දේශනාවල බුද්ධ දේශනාවේ සියලුම කොටස් අඩංගු වෙන්නේ නැහැ. ඒ වෙනුවට කෙටියෙන් දක්වනවා අනුපිළිවෙල කතාවෙන් පස්සේ මෙන්න මෙහෙම දේශනා කළා කියලා. අනුපිළිවෙල කතාව කවුරුත් දන්න නිසා ඒක බොහෝ විට සඳහන් කරන්නේ නැහැ. දැන් මෙතන මේක සිද්ධියේ ඊටමත් පැහැදිලි වෙනවා මේ උපමාවල වටිනාකම. ඒකයි අපි මෙතෙන්දි විශේෂයෙන් ඒක ගැන කියන්න කල්පනා කළේ. මොනවද උපමා? යම්සේ භාගෞතමයනි යටිකුරු වෙලා තිබුණු දෙයක් උඩුකොර කර දක්වන්නේද? මුණින් නවලා තිබුණු දෙයක් මුණින් නවලා තියෙනකොට ඒකේ தත්ත්වය පේන්නේ නැහනේ. වැදගැම්කට නැහැ කියලා මුණින් නවලා තියෙනවා. ඕක උඩුකර කරාම ඔන්න ඒකේ යථා තත්ත්වය පේනවා. අන්න ඒ විදිහේ අවබෝධයක් මේ බමුණට ආවා. මොකද ඒකේ අදහස ලෞකික සමාජයේ එහෙම නැත්නම් ලෝකයේ ලෝක සම්මත සාර ධර්ම තුලයි බමුණා ජීවත් වුනේ. ලෝක සම්මත සාර ධර්ම අනුව කෙනෙක් ආහාර ගන්න ඕනේ ඒකට සෑහෙන කර්මාන්තයක් යම්කිසි කර්මාන්තයක් රැකී ආරක්ෂාවක් කරලා. එතකොට කිසිම රැකී ආරක්ෂාවක් නැතුව ඇවිල්ලා හිස් පාත්‍රෙත් තරංගයක් ඉස්සරහින් ඉඳගෙන ඉන්නකොට මේක මහා නිකං කන වැඩක්. ඒ විදිහේ වැරදි අදහස් උඩයි බමුණා හිටියේ. මොන දැන් ඒක නිසා අර යටිකුරු කර එක උඩු කර කර වගේ. ඒ වගේම පටි වසනා තිබුණු දෙයක් වැසුම් කඩ වැසුම් ඇරියා වගේ. බුදු පියාණන් වහන්සේ ඒක ප්‍රකාශ කරන තුරු බමුණ දන්නේ නැහැ. බමුණ අඳුරන්නේ නැහැ. මොකද්ද නියම? පිටතර විය. නියම වැස්ස. ඒවයි තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගත්තේ නැහැ. මේ බුදු පියාණන් වහන්සේ දක්වපු කාරණා තුලින් අර ඒ කාරණා හොඳට පැහැදිලි වුණා. වැසී තිබුණු කාර්ය ධර්ම හෙළි වුණා. ඊළඟට මං මුලා වෙලා හිටියේ සංසාරේ මං උලා වෙලා හිටි කෙනෙක් බමුණා. අන්න මාර්ගය දැක්කුවා. ඊළඟට අන්ධකාරයේ හිටියේ. එතකොට බුදු පියාණන් වහන්සේ ආලෝකයක් දැකලුවා. ඒ ධර්මාලෝකය තුලින් බමුණට පෙනුණා බමුණට ඇස් තියෙන නිසා බමුණට ඇත්ත වශයෙන් ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ සූත්‍ර තෝරන කොට ඒ අතීත ආචාර්යවරු දක්වනවා බුදු පියාණන් වහන්සේ මෙතන ශ්‍රද්ධාව මුල් කළ ඉදිරිපත් කළේ බමුණගේ අර ප්‍රඥාව තිබුණා ශ්‍රද්ධාවේ අඩුකමයි තිබුණේ. ඉතින් ඒ වගේ දැන් මෙතෙන්දී අර ආලෝකීය බුදු පියාණන් වහන්සේ ධර්මාලෝකයේ විහිදුවනකොට බමුණට ඇස් තියෙන නිසා පෙනුන සත්‍ය. ඉතින් ඒක අනුව අපිට හිතා ගන්න පුළුවන් අර උපමාවලත් වටිනාකම් ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේගේ දේශනා ශෛලියේ තුලින් ශ්‍රාවකයා තුල ඇතිවන චිත්ත විප්ලවය පෙන්눔 කිරීමටයි අර උපමා හතර යොදන්නේ. හැමතැනම හැම සූත්‍රයකම මේක පැහැදිලිව පේන්න මේක ඊටාම පැහැදිලිව ප්‍රකටව පේන නිසා අපි ඒක මතු කරලා දැක්ුවේ. මේ හැම කාරණයක් තුනම අපට පේනවා එතකොට ලෝක සම්මත ගොවිතැනේ සීමාවන්. ඒ වගේම අර බුදු පියාණන් වහන්සේ දක්වන මේ ලෝකෝත්තර සීසෑම තුල තියෙන වටිනාකම මේ කාරණයම තවත් අවස්ථාවක යම්කිසි ප්‍රමාණයකට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒත් පිණ්ඩපාත වැඩි අවස්ථාවක අත වශයෙන් මේ සූත්‍රය ආසන්නයේම තියෙන තවත් කෙටි සිද්ධියක්. එක දවසක් බුදු පියාණන් වහන්සේ උදය කියලා බ්‍රාහ්මණයෙකුගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩම කළා. බමුණා හොඳට පාත්‍රය පුරවලා දානේ පිළිගන්නවා. බුදු පියාණන් වහන්සේ ආපහු වැඩම කළා. දෙවෙනි දවසෙත් ඒ ගෙදරට වැඩම කළා. දෙවෙනි දවසෙත් ඒ විදිහට පාත්‍රය පුරවලා පූජා කළා. තුන්වෙනි දවසෙත් වැඩම කළා. තුන්වෙනි දවසේ බ්‍රාහ්මණයා කියනවා අය පාත්‍රයට දානි පූජා කරලා ඉවර වෙලා මේ මහාන රස තෘෂ්ණාවෙන් මේ නැවතිනවා කියන අදහස ප්‍රකාශ කළා. රස තෘෂ්ණා රසට ගිජුණු කෙනෙක්. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ යම්කිසි ගාථා පෙළක් ප්‍රකාශ කළා. කොටිම කිව්වේ නැවත නැවත එනවා කියලා. මේ මහාන නැවත නැවත මෙතෙන්ට එනවා මේ රස තෘෂ්ණාව නිසා. නැවත නැවත කියන එකට පාලියේ එන වචනය තමයි පුනප්පුණං කියන. පුනප්පුණං කියන්නේ ඔය සිංහලේ කියන්නේ පුන පුන. මේ මේ මහාන පුන පුනා මෙතෙන්ට එනවා. ඒ වචනේම උපකාර කරගෙන ඊනාට බුදු පියාණන් වහන්සේ ගාථා පෙළක් ප්‍රකාශ කළා. මේ පුන පුනා කියන වචනේ පුන පුනා යොදමින්. ලෝකේ මං මේ කරන පින්ඩපාතයෙන් විතරක් නෙමෙයි පුන පුනා කෙරෙන්නේ. මේ ලෝකේ යම් තාක් දේවල් කියන හැම එකක්ම පුන පුනා කරන දෙයක් මොනවද? ඉන්නන්ට කියනවා. පුන පුනා බීජ වපුරනවා. පුන පුනා වැස්ස වහිනවා. පුන පුනා ධාන්‍ය එකතු කරගෙන අටකොටු පුරවා ගන්නවා. පුන පුනා යාචකීන් ඇවිල්ලා යදිනවා. පුන පුනා දානපතීන් දන් දෙනවා. දානපතින් පුන පුනා දන් දීලා පුන පුනා දිව්‍ය ලෝකවල උපදිනවා. ඊළඟට මේ ඔය ගව පාලනය ගැනත් ඒ වගේම කියනවා. පුන පුනා ඒ ගවයින්ගෙන් කිරි දොවිනාය කිරි දොවිනවා. පුන පුනා කිරි දොවිනවා කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා ඒක සැරයක් ඒ බුරුල්ල තද කරාම ඔක්කොම කිරි ටික එන්නේ නැහනේ. කී සැරයක් මේකට මහන්සි වෙන්න ඕනද? ඊළඟට පුන පුනා වස්සා අර එළදෙන ළඟට දුවනවා. ඒ නිසා හතිත් වැටෙනවා දුක් විඳිනවා. ඊළඟට ඔන්න ගැඹුරට කාරණයක් කියනවා මේ සත්වයන් පුන පුනා මව් කුසට එනවා පුන පුනා ඉපදෙනවා පුන පුනා මරණයටපත් වෙනවා පුන පුනා සෝහනට ගෙනියනවා නමුත් ඔන්න අවසාන කරනවා ධර්මයෙන් පුන පුනා නූපදින තැනට මාර්ගය ලබාගත්තු ප්‍රඥාවන්ත පුද්ගලයා පුන පුනා ඉපදින්නේ නැත. කියලා ওই ගාථා පිළිවදාමත් අර බමුණක් ඒ ඥානවන්ත නිසා වෙන්නේ නැති ඒක තුලින් යම්කිසි කාරණයක් තේරුම් අරගෙන අර විදිහටම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේගේ සරණ ගියා. තුනුරුවන් සරණ ගියා. ඉතින් මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන සංස්කාර කියලා කියන්නේ ඒකයි. මේවා සකස් කර කර යන්න ඕන. අර නගුල් 500ක් හරි 1000ක් හරි යොදාගෙන අර විදියට වප් මඟුල් පවත්වගෙන මහා ගාල ගෝට්ටියක් ඇතිව ගොවිතැන් කරලා මේ පින්නතුන් අටුකොටු පුරවා ගන්නවා. කී දවසකටද? ඒක ඉවරනකොට ආයිත් ආයිත් ගොවිතැන් කරන්න වෙන නිසා තමයි ඒකට බිත්තර විය වෙන් කරගන්නේ. ජෝවිදයට කෙලවරක් නැතුව නැවත නැවතත් කරන ක්‍රියාදාමයක් තුලයි මේ සංසාරයේ කිය සංසාරයේ සත්‍යය ගමන් කරන්නේ. ගව පාලනයත් එහෙමයි, අනිත් කටයුතුත් එහෙමයි. ඒක කිසිවක නිමාවක් නැහැ. කිසිම දෙයක නිමාවක් නැහැ. ඒවා ප්‍රතිසංස්කරණය කර කර සකස් කර කර ඒකම දුකක්. සබ්බේ සංඛාරා අනිච්ච. මේ සකස් කිරීම මුළු මහා ජීවිතේම සකස් කිරීම ගොඩක්. අද උදේ ගත්තු ආහාරය රෑ වෙනකොට නෑ. ඊළඟ ඒ ආහාර පාන ආස්වාස කරන ආස්වාස ප්‍රස්වාසය සඳහා ගන්න වාතය මේ හැම එකක්ම ගෙවි ගෙවි යනවා ඇති වෙනව නැති වෙනව ඒ නැති වෙන ඒවා හරිගස්ස ගන්න ගන්න උත්සාහය තමයි ඉතින් පුන පුනා කියලා කිව්වේ. නැවත නැවත මේවා කරන්න ඕන. නැවත නැවත. ඔය ලෝක සම්මත හැම වගාවකම ඕක තියෙනවා. නැවත නැවත කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මතු කර දෙනවා ಗುಣ වගාවක්. මෙන්න මේ නැවත නැවත කිරීමේ කියන දුක් ස්වභාවය මේ මුළු මහත් සංසාර දුකෙන් මිදෙන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තමයි ඔන්න ඔය මේ සූත්‍රය කසී භාරද්වාජ සූත්‍රය ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ පැඩපිළිවෙල ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන් කෙලවර වෙන්නේ ප්‍රඥාවෙන් ඒ තුල තියෙන අනිත් ಗುಣධර්ම රාශියයි අර නොයෙකුත් උපකරණ ආදියෙන් පෙන්눔 කරලා දුන්නේ බුදු පියාණන් වහන්සේ. අපි බුද්ධ ශාසනය කියලා කියන්නේ එතකොට ಗುಣ වගාවයි. බුද්ධ ශාසනය කියලා අනිත් අයට පෙන්눔 කරන්න දේවල් නම් හුඟක් තියෙනවා. අනිත් අයට පෙන්눔 කරන දේවල් හුඟක් තිබුණත් ඒවා සාධන හැටියට පෙන්නුවත් ඇතුළත බලනකොට අර ගියාපු ಗುಣධර්ම නැත්නම් එතන සාසනයක් නැහැ. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඇතුළත බලන ක්‍රමය. අවසානයේ බලන්න වෙන්නේ ඇතුළතයි. මහලු වුණාට පස්සේ ඇස් දෙක පේන්නේත් නැහැ. ළඟ ඉන්න කෙනා අඳුන ගන්නත් බෑ. වෙන ඔය තියෙන උපකරණ වල ලස්සන ඔය මේ කාලේ තියෙන උපකරණ ඒව බලන්නත් බෑ. ඉබේටම මනස හිත යොමු වෙන්නේ තමා කෙරෙහි ඇතුළ කෙරෙහි මේක ඇතුලේ මොනවද තියෙන්නේ අර ගුණ ධර්ම වෙනුවට අධර්ම සමූහයක් නම් නුගුණ සමූහයක් නම් පව්කම් අපරාධ ආදියක් නම් ඒ තැනත්තාට අර වැළපීගෙන අඬාගෙන තමයි පරිලෝය යන්න සිද්ධ වෙන්නේ. නමුත් ඇතුළත Tamanට පෙනෙනවා නම් අපි මෙන්න මේ මේ ගුණ ධර්ම දැක්කා. මේ මේ ලෞකික වශයෙන් මේ මේ தত্ত্ব ලබා ගත්තා. මේ මේ ලෝකෝත්තර தত্ত্ব ලබා ගත්තා. අපාය බය නැහැ. තවත් ඉපදීමේ බය නැහැ. අන්න එහෙම ඒ ප්‍රත්‍යක්ෂයක් කෙනෙකුට තියෙනවා නම් ඇතුළත බලනකොට ඒ තැනත්තාට තමයි නියම සැනසීම. ඒකට ඒ මාර්ගය තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒ මාර්ගයේ යාමටයි බුදු පියාණන් වහන්සේ මේ සංඝ සමාජය සකස් කළේ. එතන තමයි අර පූජක වෘත්තියෙත් පූජ්‍ය භවෙත් අතර වෙනස තියෙන්නේ. මේක බමුණු සමාජයට තේරුම් ගන්න අමාරු නා. මේ කාලේ සමාජයටත් සමහර විට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනය හැටියට බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම මතු කරලා දුන්නේ මෙතෙක් මේ සංසාරේ අපි බුදු කෙනෙක් කියලා කියන්නේත් ඒකනේ. මේ සංසාරේ කාටවත් සොයාගන්න බැරිව තිබුණු යම් කිසි විශේෂ සත්‍යතාවක්. ඒ සත්‍යතාව තමයි අපි මේ කවුරුත් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛාර්ය සත්‍යය. මොකටද දුක්ඛාර්ය සත්‍යයක් කියලා කිව්වේ? අපි කවුරුත් දන්නවා දුක. මොකද්ද මේක බුදුහාමුදුර අපට අමුතුවෙන් කියලා දෙන්නේ? අපි දන්න අනාර්ය දුක. අනාර්ය දුක කියලා කියන්නේ සීමිත දුක. අර දෙපාර්තමේන්තුවක් හැටියට හදාගත්තු දුක. සැප කියලා වෙන් කරගෙන අනිත් හරිය. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කෙටියෙන් සලකා ගත්තොත් මේ පිනතුන් බොහෝ විට ඔය ප්‍රකාශ කරන ඔය දුක් සත්‍ය හැටියට උපදීම දුකක්, දිරීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන්ගෙන් නික්වීම ඔය විදිහට නොයෙකුත් කාරණා කියනවා. නමුත් ඒක අවසාන වෙන්නේ කෙටියෙන් සලකා ගත්තොත් මුළු මහත් පංචස්කන්ධයම දුකක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පංචස්කන්ධයක්ම දුකක්. පංචස්කන්ධයම දුකක්. මොකද මේවා හැම එකක්ම සකස් කිරීම ගොඩක් රූපස්කන්ධයේ සකස් කිරීම ටික තමයි අපි මේ ශරීර කූඩුව රැකබලා ගැනීම හා සම්බන්ධ ආහාර පාන රෝගයට බෙහෙත් හේත් මේවා කැඩෙන බිඳෙන ඒවාට කෑලි පාස්සා ගැනීම ඔය ආදී වශයෙන් මේ ශරීර කූඩුව ගෙන යන්න එකම නොම්මර තහඩුව තියාගෙන නොයෙකුත් වර්ණ කරගෙන පාටවල් ගාගෙන කෑලි පුරුද්දාගෙන Tamanට නැත්නම් අනිත් අයගෙන් ඉල්ලගෙන හරි සල්ලි වලට අරගෙන හරි කෑලි පුරුද්දාගෙන යන ගමනක් ශරීරය ගැන හිතුවත් අනිත් ඒවත් ඒ වගේම තමයි මේ එකක්වත් නිත්‍ය නැති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා සැප වේදනාව නැති වෙලා යනකොට දුකක් කවුරුත් බලන්නේ සැප වේදනාවයි සැප වේදනාව බලන්නේ දුක් වේදනා ගොඩකින් මිදීමයි සැපේ කියලා කියන්නේ. ඒකත් නිත්‍ය නෑ. ඉතින් ඔය සැපත් දුකත් අතර අර අපි කිව්වේ පොල් පිටි පැදීමක් සීසෝවක් වගේ දෙයකයි ලෝකයා යෙදිලා ඉන්නේ. සංඥාව කියන එකෙත් කෙලවරක් නැහැ. ඒවත් සකස් කරමින් යනවා. හැඳිනීම් මේ සංඥා ගොඩ මේකේ සීමාවල් දැන් සොයාගන්න බැරි තත්වයක් තිබෙනවා. මේ අද නවීන නූතන කෙනෙක් කියලා කියන්න පුළුවන් ආඩම්බරෙන් කියන්න පුළුවන් මට්ටමට මේ ලෝකයේ ගැන තියෙන සංඥාවල් සම්පූර්ණ කරගන්න මේ ලෝක සත්‍ය විහෙසෙන හැටි, දිවාරය විහෙසෙන හැටි මේ සංඥා ගොඩ අල්ලගෙන ඊළඟට ඒ සංඥා ගොඩ නිසා තමන්ගේ රුචි අරුචිකම් අනුව කරන සකස් කිරීම සිතෙන් වචනෙන් කයෙන් කරන සකස් කිරීම තමයි සංස්කාර ගොඩ. ඒ සංස්කාර ගොඩත් මහා දුක් ගොඩක්. එතනින් ඉවර වෙන්නේ ඒ සංස්කාර ගොඩේ විපාක රාශියකුත් තියෙනවා. සැප විපාක හෝ ඒවා දුක් විපාක හෝ ඒවා එක්ක දෙව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල පමණක් නෙවෙයි, ඒ බ්‍රහ්ම ලෝකවල පවා කල්ප ගණන් නිදවන සැප ශක්තියින් තිබෙනවා. අපායවල ඒ කල්ප ගණන් නිදවන දුක් ශක්තියින් ඇති වෙනවා අර සංස්කාර තුලින්. ඊළඟට විඥාණය මම මේ මාගේ කියලා හිතාගත්තු ඒ හිත ඕකත් වෙනස් වෙනවා. වෙනස් නොවන හිතක් කියලා සමහර විට දෙන්නෙක් එකතු වෙනවා. දන්නේම නැතුව හිත වෙනස් වෙනවා එතන එතන වෙනවීම. ඉතින් හිත ඒ තරම් ඒ වගේ වෙලාවකට මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ හිතේ මේ විඥානේ වෙනස් වීමට උපමාවක්වත් දෙන්න බෑ කියලා. කයෙහි වෙනස් වීම පිළිබඳව උපමාවක් දෙන්න පුළුවන් වුණත් උපමාවක්වත් දෙන්න බැරි තරම් ලහු පරිවත්තයි මේ සිත. තාම ශීඝ්‍රයෙන් සිත වෙනස් වෙනවා. මෙතනත් නෑ ආත්මයක්. කොතනකවත් නෑ ආත්මයක්. ආත්මය කියලා කියන්නේ Tamange රැකවරණයක් නිට්ටය. තමන්ගේ වශයේ පවත්වා ගන්න පුළුවන් බවක් මේ ගොඩවල් පහේම එකක් එහෙම එකක් නැති බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තත්ත්වය එහෙමනම් එතකොට අර බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ ඔන්න ඔය කියාපු ඒ දුක්ඛිත තත්වයෙන් සබ්බ දුක්ඛා වමුච්චති කිව්වේ ඒ දුක් ස්වභාවයෙන් මිදෙන මාර්ගයයි ඒ මිදෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙනවා අපි අර කලින් කිව්වාගේ සම්මා දිට්ඨි පෙරටු වෙනවා සම්‍යක් දෘෂ්ටිය පෙරටු වෙනවා, පූර්වාංගම වෙනවා, මාර්ගය දක්වනවා. ඒ මේක හරි මාර්ගයයි කියන කිනා යම්කිසි අවබෝධයක් ඇතුවයි මාර්ගය කියන්නේ. ඒ සම්මාදිට්ඨිය අනුව කෙරෙන ජීවිත පරිවර්තනයයි අර චිත්තසංතානය තුල කෙරෙන ಗುಣ වගාව කියලා කියන්නේ. අර සංඝයා වහන්සේලාගේ ජීවිතයට ගැළපෙන ආකාරයට කසී බාරද්වාජ බ්‍රාහ්මණයාට බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාව ඉදිරිපත් කළ ජීවන ප්‍රතිපදාවමයි අපි පොදුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හඳුන්වන්නේ. ඒක තුල තියෙන්නේ ප්‍රමාණිකූලව පළමුවෙන් ඇති කරගත්තු සම්‍යක් දෘෂ්ටිය අනුව තමන්ගේ සිතුම් පැතුම් සකස් කිරීම සම්මා සංකප්ප නමින් අර කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්ක කියලා කියන අකුසල විතර්ක, ද්වේෂ සිතිවිලි, හිංසාකාරී සිතිවිලි ඉවත් කරලා නෙක්ඛම්ම සංකල්පය මේ සසරින් මිදීම පිළිබඳ අදහස අව්‍යාපාද කියලා කියන මෛත්‍රී සිතිවිලි අවිහිංසාව කියලා කියන කරුණා සිතිවිලි ওই විදිහට ඒ තමන් ගත්තු සම්‍යක් දෘෂ්ටිය මෙලු මහත් ලෝකයාම දුක්ගොඩක ගැලිලා ඉන්නවා කියන මේ ප්‍රස්තුතය ඒක මුල් ඒ උපන්‍යාසයේ පිට ඉඳගෙන ලෝකයේ දිහා බලනකොට ඇතිවෙන සංකල්ප තුනකුයි නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද අවිහිංසා සංකප්ප කියලා කියන්නේ. ඒ සංකල්ප ඒ සිතුම් පැතුම් Tamanට හුරු කරගන්නකොට Tamanගේ වචනයේත් යම් කිසි පරිපාලනයක් ඇති වෙනවා. ඒකයි අර බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, නිෂ්ඵල වචන දෙලීම් කියන ඒවායින් වෙන්වීම කියලා කියන්නේ. ඒ වචන වලට වචනේ හැටියට ක්‍රියාකාරී වෙන්න ගන්න උත්සාහය තුලිනුයි ප්‍රාණඝාත, දින්නාදාන, කාමිත්‍යාචාර කියලා කියන තමන්ටත් අනුන්ටත් අහිත පිණිස වෙන දුර්විපාක ගෙන දෙන සංසාරයේ දුක් ගෙන දෙන ඒ පාප කර්ම වලින් කය වෙන් කරගන්නේ ඊළඟට ඒක වඩාත් ක්‍රමානුකූලව තමන්ගේ ජීවන ජීවිකාවත් එක්ක සම්බන්ධ කරගෙන යන ගමනට තමයි සම්‍යක් ආජීවය කියලා කියන්නේ. හරි ජීවන මාර්ගය අපි අර මිත්‍යා ආජීවය කියලා දැක්වූ පහල් වෙනදාම සතුන් මාංශ වෙනදාම වසවිස වෙනදාම මත්පැන් වෙනදාම ඒ ආදී වැරදි වෙනදාම් ක්‍රම වලින් ඉවත් වෙලා හොඳ ජීවිතයක් යහපත් ජීවිතයක් ගෙන යාම ආජීවය ඒක පිරිසුදු කරගන්න උත්සාහයෙන් ඒ ගන්න උත්සාහය තුලින් තමා තුළ වැඩෙනවා අර සම්මා වායාම කියලා කියන Tamanගේ හිතට කඩාගෙන ඉන්න පව් වලින් ඒවා වළක්වීම හිත තුල තිබෙන අකුසල් ධර්ම දුරු කිරීම තමා වෙත නැති කුසල් ධර්ම ලං කර ගැනීම තමා ළඟ තිබෙන කුසල් ධම්ම තහවුරු කර ගැනීම කියන සතර ආකාර සම්්‍යක් ආයාමයේ ඒ ව්‍යායාමයේ දෙනකොට ඒ තුලින් දියුණු වෙනවා සම්මා සතිය කියලා හරි සිහිය හොඳ සිහියෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා ඒ සිහිය වඩාත් ස්ථාවර වුණාම තහවුරු වුණාම යම් කිසි කමඨහනක් අරමුණු කරගෙන සමාධි තත්වයක් සම්‍යක් සමාධි ධාන ආදී තත්ව ලබා ගන්න පුළුවන්. යෝකය ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඒ තුල තියෙන්නේ ජීවන ප්‍රතිපදාවක් චිත්තසංතානයේ ක්‍රමික පරිවර්තනයක් පූර්ණ පරිවර්තනයක් පූර්ණ ප්‍රතිසංවිධානයක් මේ කාලේ වචනෙන් කියනවනම් වෙනොයිකුත් දෙපාර්තමේන්තු වල ප්‍රතිසංවිධාන ගැන අහන්න ලැබෙනවා. නමුත් පුද්ගල సంతානය පිළිබඳ ඉහළම මට්ටමේ මේ ප්‍රතිසංවිධානයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඕනෑම කෙනෙකුට උත්සාහවන්ත කෙනෙකුට ක්‍රියාත්මක කළා තම චිත්තසංතානයේ ඒ අත්දැකීමේ වෙනස ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අවස්ථාව තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන්නේ රේකාග්‍ර වුණු සිතින් ඒකාග්‍ර වුණු චරිත ප්‍රතිසංවිධානයක් තුලින් කෙනෙකුට පුළුවන් ලෝකයේ යථා තත්ත්වය අවබෝධ කරගන්න විදර්ශනා වශයෙන් විදර්ශනාව කියන්නේ විශේෂ දැක්මක් විශේෂ දැක්මක් දකින්න පිරිසිදු සමාධි සිතක් අවශ්‍යයි නොවිසුරුණු සිතක් අවශ්‍යයි පිරිසිදු සමාධි සිත යොදනකොට ලෝකයේ යථා තත්ත්වය පැහැදිලිව පෙනෙනවා යථා තත්ත්වයයි බුදු පියාණන් වහන්සේ කෙටියෙන් සලකලා දක්වලා තියෙන වචන තුනකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක වචන තුනක් පමණයි නමුත් Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න නම් අන්න අර කියාපු මාර්ගයේ යන්න ඕන සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සමාධිය දක්වා යන ඒ ප්‍රතිසංවිධානය යම් කිසි මට්ටමකට දියුණු වුණාම ඒ තැනැත්තාට යම් අවස්ථාවක තමන්ගේ චිත්තසංතානිය ඇති වෙන විශේෂ විදර්ශනා ඥාන පෙළක් තුලින් අවබෝධ වෙනවා මේ පංචස්කන්ධයම තුලම තිබෙන අනිත්‍යතාව රූපේ අනිත්‍යතාව වේදනාවේ අනිත්‍යතාව සංඥාවන්ගේ අනිත්‍යතාව අනිත්‍යතාව කියලා කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයයි මේක ඇතිවීම නැතිවීම අපි මේ අනිත්‍යතාව කියලා අපි සාමාන්‍ය කියන තිබුණා නැති වුණා ඒ ටිකයි නමුත් මෙතන තියෙන්නේ නිරන්තරයෙන්ම ඇති වෙලා නැති වෙන ස්වභාවයක් ඊටාම සියුම් මන්දමින් මෙත මේවා තුල ක්‍රියාත්මක කරනවා ඒක පේන්නේ නැහැ පේන්නේ නැති නිසා ඝන සංඥාවෙන් ලෝකයා මේවා වෙන වෙනම තියෙනවා. මගේ රූපය, මගේ වේදනාව ආදී වශයෙන් අල්ල ගන්නවා. නමුත් විදර්ශනා අනුවණට යම් අවස්ථාවක Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා. මේ හැම එකකම අර කියාපු ශීඝ්‍රව කෙරෙන වෙනස් වීම. ඒක වැටහිලා මේ පංචස්කන්ධයේම නැති වෙන ඇති වෙන ස්වභාවයටයි ලෝකයා කැමති. සංසාරේ යන පුද්ගලයා හැමදාම හෙට උදේ ඊර පායනකම් බලන් ඉන්නවා. සමුදේ පක්ෂේ ඉන්නවා කියලා කියන්නේ එකයි. අද දවස නරක් වුණාට හෙට උදේ හොඳ උදෑසනක් හෙට හොඳ උදෑසනක් ඒවි. එහෙම හිත හිතා මේ සංසාරේ යන්නේ. නමුත් හෙටත් අද වගේම තමයි. නමුත් නිවන බලාපොරොත්තු වෙන කෙනා අර ඉර බහින එක දිහා බලන්නේ. මේ කොයි එකක් ඉර නැග්ගත් ඉර බහිනවා. මේක හැම එකක්ම නැති වෙලා යන ස්වභාවය. ඒකයි සත්‍යයට එකඟ. මේ Nirodha ස්වභාවය. එතනයි නිවන තියෙන්නේ. ඒක ලෝකයා දකින්න කැමති නෑ, බලන්න කැමති නෑ, ඒකට හිත යොදන්න කැමති නෑ. මෙච්චර කාලයක් සංසාරේ අර සමුදේ පැත්තේම හිත තියාගෙන සිටිය නිසා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එතනයි සත්‍යය තිබෙන්නේ. මේක හැම එකක්ම යම් තාක් යංකින්ච සමුදේ ධම්මං සබ්බං තන් නිරෝධ ධම්මං යම් තාග්දයක් ඇති වෙන ස්වභාවයදී හැම තයක්ම නිරුද්ධයි නිර්ධ වෙන ස්වභාවයක් නැති වෙන ස්වභාවයක්. එහෙමනම් මේවා බදාගෙන ඉඳීම අල්ලාගෙන ඉඳීම සුදුසු නෑ ඒවා අල්ලගත්තොත් ඒවත් එක්කම පැනසිලා යනවා දුක් කරදර වෙනවා කියලා ඒ යම් අවස්ථාවක මේ පංචස්කන්ධය මාත හැරෙනවා. ඒක තමයි සෝවාන් ඵල මිනිවරට ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ මාර්ගයේ ඒ ඥාන ශක්තියින් තව තවත් තියුණු කර ගැනීම ත්‍රිලක්ෂණයේ වැඩ වඩා තියුණු කර ගැනීම තුලින් තමයි සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ප්‍රතියේදී අවසානයේ සියලු සංසාර දුකින් මිදලා උතුම් අමාමහ නිවනින් සැනසෙන්න පුළුවන් වන්නේ. එතකොට අපි කල්පනා කරගන්න ඕන මේ ලෝකේ සාර ධර්ම වටිනාකම් ගැන හැමෝම කතා කරනවා ඇහෙනවා. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ කසීබාරද්වාජ බ්‍රාහ්මණයට මතු කරලා දුන්න සාර ධර්ම විබෞද්ධීන් හැටියට ඒවා අගේ කළ යුතුයි ඒවා මතු කරගත යුතුයි ඒවා අනුව අපේ මේ වටිනාකම් ජීවන වටිනාකම් සකස් කරගෙන අපේ ජීවන ප්‍රතිපදාව සකස් කරගෙන මේ සංසාර දුක මේ බුද්ධෝත්පාද කාලය තුලම හැකිතාක් උත්සාහ කරලා තමන්ගේ සීල සමාධි ප්‍රඥා ඒවා දියුණු කරගෙන මේවා තමන්ම මේ ප්‍රත්‍යක්ෂ කරගෙන සසර දුකින් මිදීමට මේ අදිෂ්ඨාන කරගන්න හොඳයි. එතකොට අද දවසේ මේ තමන් යම් සීලයක් බොහෝ දිනෙකේ පොහොය අට සිල් ආදී සමාදන් වුණා. ඒ වගේම මේ අවස්ථාවේ ආදි වශයෙන් සීල සමාදන් වුණා. ඒ සීල ශක්තියෙන් ඒ පිටලා කර සමාධියක් භාවනා ආදියක් තිබෙනවා නම් ඒකට පිරිසෙන් මේ ධර්ම දේශනා අවස්ථාවේ ධර්ම ශ්‍රවණ අවස්ථාවේ තමන්ගේ හිත සමාධිමත් කරගෙන මේ වායින් යම් අවබෝධයක් ලැබුණා නම් ඒ වාතු පුනිශ්‍රය කරගෙන තම තමන්ගේ බණ භාවනා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් දියුණු කරගෙන අකිතාක්මනින් මේ කුසල ශක්තියත් පිහිට කරගෙන මේ ජීවිතය තුලදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් මමා මහණිවන් සාක්ෂාත් කරගැනීමේ ධර්ම ශ්‍රවණානිසංසේකාන්තින් හේතු ආසනාවිවා කියන ප්‍රාර්ථනා කරගන්න. අවීචයේ සිට අකනිටා දක්වා වූ අපගේ ඥාතීනුත් ඇතුළු යම් තාක් දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් මේ බඳු මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණේ මේ වශයෙන් ඒවායේ කුසල අනුමෝදන් වෙන්න කැමති නම් ඒ හැම කෙනෙක්ම ඒ අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා විනිසෝකා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 දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට ತೇರುವನ್ ಸರಣಾಯಿ